දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. මේ මේ වාස්තු පාස්ක මාතෘ සම්බන්ධ කරගෙන අපි ප්‍රාස්පරින්ද දවසේ ඉසන්වනේ චාරිත්‍රාක් විදිහට සතිපතා ධර්ම දේශනාවට අපි එකතු වෙනවා. අදත් අපිට මේ ධර්ම දේශනා වාරක ඉදිරිපත් කරලා තියෙන ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් සිල් දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අරියෝ පනයෝ අට්ඨංගිකෝ මග්ගෝ සංගතෝති උදාව් අසංගතෝති අරියෝ පනයේ අරියෝ විසාක උපාසක අට්ඨංගිකෝ මග්ගෝ සංගතෝති ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසනවනේ මේ බ්‍රහස්පතින්ද ප්‍රාප්තන මේ විපස්සනා ධර්ම දේශනාව සඳහා දැන් අපි මේ ගත කරන ධර්ම දේශනා ගැන සඳහන් කරොත් ඒක මෙතෙක් පවත්වාගෙන ආපු දර්ශනා මාලාවක අද අපි ඉන්නේ 27 වෙනි අංකයට 27 වෙනි දේශනාවට ඇවිල්ලා අද මාර්තු මාසේ 17 වෙනිදා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 අට්ටංගිකෝ මග්ගෝ සංකතෝ इति උදා වූ අසංකතෝ ආර්යවෙනි මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සකස් කරන ලද්දක්ද නැත්නම් එසේ සකස් කරන්නේ නැතුව ස්වභාව සිද්ධි වෙච්ච එකක්ද කියන්නේ. එතකොට ඒ ධම්මදින තෙරිණාංශේ විසාක පාසකතුමා අමතලා සඳහන් කරනවා උසාව පාසක විසාකය මේ ਸਰවචන්නාංශයේ විසින් ගෙනහැර දක්වන ලද මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සකස් කරන ලද්දක් කියලා. ඉතින් ඒක බෞද්ධයන්ට බලනකොට සන්තෝෂයට කාරණා. මොකද බුදුහාමුදුරුවෝ විසින් අනික් අය අනික් දුක් විඳින සත්‍යයන් කෙරෙහි දේශනා කරන ලද මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් සකස් කළ දේශනා කළ ධර්ම කොටාශය. නැත්නම් බුදුජානනාංශ විසින් සොයා ගන්න ලද්දක් කියලා ඒ බෞද්ධ පැත්තෙන් සන්තෝෂ වෙන්න පුළුවන් වුණාට ඒ කනගාටු වෙන්න කාරණාවකුත් තියෙනවා. මොකද සර්වඥ දේශනාවේ සර්වඥාන්සේම සදා කළ තියෙන සකස් කරලද සීරු දෙයම දුක පිණිස හික්මයි. සකස් කරලා ද සියලු දේම අනිත්‍ය පිණිස හිටිනවා කියන්නේ. එතකොට මේ සරුවචන් ආංශයේ විසින් සකස් කර දේශනා කරන දිච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කාරයක් නම් සංස්කාරයක් නම් සංකතයක් නම් අබ්බේ සංඛාරානිච්චා අබ්බේ සංඛාරා දුක්ඛා කියන විදිහට ඒකත් දුක පිණිස හිටින්න පුළුවන්. ඉතින් ගැඹුරෙන් බලනකොට ඔව් කියන්න වෙනවා. නමුත් භාවනා කරන කෙනෙක් හෝ ආගමේ ධර්මයේදී කටයුතු කරන කෙනෙක් ඒක අතහරින්න හෝ දුක පිණිස වෙයි පිටා හෝ ඒක විපරිණාමයක් වෙයි කියලා හෝ කියනකොට ඒක බුද්ධහමත ගහන ගියilla එහෙම නැත්නම් අපි ආශාවෙන් උපයාස පෑ ගන්න ලද්දේ නැතිනාස්ති වීමක් කියලා පටව ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක පොම් ප්‍රවේශමෙන් ඕනේ විසඳ ගන්න. මේ ਸਰවඥ දේශනාවේ හැම තැනකදීම මෙන්න මේ කියන දෙතාවර ගතිය තියෙනවා. අභාග්‍යයකට වගේ එක පැත්තයි අපිට දක්වලා තියෙන අනිත් පැත්ත දැක්වීම මොකද්ද ගූඪ හේතුවක් නිසා සර්වචනාංශයේ පින්නම් පැයෙන් අවුරුදු 1000කට විතර පස්සේ යට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් අනිකුත් ආගම් ගණනට එක පැත්තකට යන කාසි එක පැත්තක් පමණක් වෙන්න පැත්තකට ඇවිල්ලා තියෙනවා. නමුත් සර්වචනාංශයේ එහෙම සීමා කළ දේශනා කළා නැහැ. මේ දෙපැත්තෙම බලන හැටි තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මේ සකස් කරන ලදයි කියන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 ඉතින් ඒකෙදිත් එකම රටාවකට සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පය වගේම මේ සම්මා වාචා කියන කටයුත්තේදී සර්වචනාංශයේ පුදුම න්‍යාය ක්‍රමයකට එහෙම නැත්නම් ණය විපස්සනා ක්‍රමයකට සම්මා වාචා විස්තර කරනවා. ඒ විස්තර කරනකොට ඒ අන්තර් සම්බන්ධතාව පෙන්නනවා.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 ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු අවංක ප්‍රයත්නයක් කරත් එක රැකින් එක බණකින් එක පහරකින් මේක කරන්න බෑ. බොහෝ කාලයක් මගේ ධිට්ඨිය මං හදා ගන්න ඕනේ, මගේ සම්මා සංකල්ප මං හදා ගන්න ඕනේ. එතකොට තමයි කවදා හරි මේ වචනය වචිද්්වාරය සංවර කරගන්න පුළුවන් වෙන්නේ කියලා එකපාරටම වචිද්්වාරය සංවර කිරීමට කටට ප්ලාස්ටර් කැල්ලක් ගහලා හරියන්නේ නැහැ. ඒකත් හැබැයි අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. කෙසේ නමුත්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 සංගමේ ඇතිවෙනාවේ අවුල නතර කිරීමට ඒ සභාවට අරමස නිවන් දක්වන්න නෙවෙයි මේකෙන් වෙන මේ සමාජික අවුල නතර කිරීමට විවස්ථාපනක් වෙනවා විවස්ථාපන සංගමයකට එන්න වෙනවා පාර්ලිමේන්තුව කතානායකයෙක් අවශ්‍යයි සභාවකට සභාපති කෙනෙක් අවශ්‍යයි එහෙම නැත්නම් ඒ සභාව නන්නත්තාහයි ඉතින් අන්න එතනදී අර විදිහට ඒ පුදුල සම්මාදිට්ඨියක පිටෝලා සම්මා සංකප්පයක පිටෝලා එයා මේ ඇතුළතින්ම වෙනස්කම් කර කර ඉන්න වෙන්නේ නැහැ. එතකොට අපි සම්මුති වල හිටිනවා මේ මේ දේවල් අපි කතා නොකරෙමු. නැත්තම් මෙන්න මේ විදිහේ මේ බාධා වාද මේ වාද ඇති නොවීම පිණිස මේ මේ givisum වලට යමු කියලා. ඒ ඒවට මේ සමත ක්‍රම, දසම්මුති ක්‍රම, එහෙම නැත්නම්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 ඊට පස්සේ උසාවි දානවා. උසාවි දාලි වල නඩුවක් කරනවා. එතකොට සමාජ නීති ගන්නවා. එතකොට ආචාර ධර්ම හානි කරනවා. එතකොට අත් ඔක්කොම එකතු වෙලා ආචාර ධර්ම කඩන එකනාව ඉතින් උසාවියට ගෙවිලා දඬුවම් කරන ගතියක් තියෙනවා. මේ විදිහට මේ වචනේ සම්බන්ධයෙන් අපේ එදිනදා ජීවිතයේ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 ඒකට උසාවිල කරන නිකාය. අන්න ඒ වගේ සංවර වීමට උගාවක් සම්මුතිය අවශ්‍යයි. ඒ සම්මුතිය අනුව. ඉතින් ඒක උගාවක් සාන්තියක් ඇති කරනවා ලෝකෙට සමාජයට ඒ පුද්ගලයාට ඇති කරනවා. නමුත් අපි මේ මේ වගේ බණකදී ගන්න හදන්නේ අන්නේ දෙක තියෙනවායි කියලා හිතලා සීලයේ වශයෙන් අපි දුස්සීලව දුරාචාරව පරිසවචන කතා කරමින්, කේලම් කියමින්, බොරු කියමින්, හිසචන කතා කරමින් යන්නේත් නැහැ.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 මිච්ඡා සංකල්ප තියෙන්න පුළුවන්. ඒ මිච්ඡා සංකල්ප නිසා ඒ පුද්ගලයාගේ මිච්ඡා වාචා වැරදි වචන කතා කිරීම ඊටාම ගැඹුරු මට්ටමේ සුවන විච්ච ලෙඩක් විදියට නොමරිච්ච බීජ විදියට තැම්පත් වෙලා තියෙනවා. අන්න ඒකට අත තිබ්බේ නැත්තම් මාර්ග ඥානයකට යන්න හෝ මේ ලෝකෝත්තර ධර්මයක් අවබෝධ කරන්න හෝ ඒ පුදුරට වරන් නැතුව යනවා. ඉතින් ਸਰවචන්නාංශي අර ක්‍රමයෙන් සීල ශික්ෂාව පෙන්නලා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 අවධානය ගත්තට පස්සේ සර්වඥ කියනවා සම්මා වාචම් පහම් භික්කවේ ද්වයං වදාමි. මහණි මම කියනවා මේ සම්මා වාචා ගැඹුරු මට්ටමින් හික්මවනකොට වචනය සම්‍යක් පැත්තට ගන්නකොට යහ පැත්තට ගන්නකොට පුරුල් පැත්තට ගන්නකොට දෙතාවර්කමකින් පහර දෙකකින් ක්‍රමවේද දෙකකින් සමීකරණ දෙකකින් විසඳන්න ඕන. අත්‍යබික්ක වේ සම්මා වාචා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 මේ අපි මෙච්චර කල් විවේක වෙලා ආව මෙතන ආවේ භාවනා කරන්න කියලා. ඕගොල්ලෝ මේ විදිහට කරදර කරනවා මම ගිහලා සයිඩට කියනවා කියලා. මං ගිහලා මතක් කරනවා මොකද මට බාධායි කියලා. මං ඒක දැන්න කනවා කියලා. පස්සේ කොහමද සුද්දෙක් ගිහලා සයිඩට කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ අපි හිටපු ශාලාව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 ඒක ඇත්ත තමයි. ඒක කතා කරන එක හොඳ නෑ තමයි යෝගාවචරයට තවදුරටත් බාධා කරන එක. මොකද පිටත කතාවද වැඩියෙන් බාධා කරන්නේ ඇතුළත කතාවද කියලා. ඔය පිටත කතාව නැති කරලා ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම මොකද වෙන්නේ කියලා. ඇතුළත කතාව ඊට වඩා බොහොම සරයි. ඒක නතර කරන්න කිව්වොත් මම මොකද කරන්නේ කියලා. ඒ නිසා ලේසි නිසා මට පුළුවන් නිසා ඕගොල්ලෝ මට කිව්වට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕ ඇතුළත කතාව නැතර කිරීම ගැන. ඔය දෙකේ කොයි එකද බරපතල වෙන්නේ? කොයි එකද වඩා දුරදිගන අහේනිකර ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා නෑ විස්තරයක් කරලා පින්නවා. මේ ඇතුලේ නගින විතක්ක ਵਿਚාර දෙක. ඉඳගත්තර පස්සේ අපේ චරිත ලක්ෂණ අනුව කාටවත් බලක් කරන්න බෑ. ඒක හරියටම උඹ කියන්නේ මේ මේක. ඔබ යකෙක්, ඔබ ප්‍රේතෙක්, ඔබ භූතයෙක්, ඔබ කරපොත්තෙක්, ඔබ කොළුබෙල්ලෙක්, ඔබ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 වැඩක් තියෙනවා සමාජ මට්ටමේ නමුත් මගේ වැඩේට මේක වැදගත් කියලා මෙන්න මේ දේ කළ ප්‍රථමයේ කළ යුතු දේ ප්‍රථමයෙන් කිරීම නම් වූ සම්මා දිට්ඨිය නැතුව අපිව බාහිර නතර කරන්න ගියා වෙන්නේ මොකද්ද අපි ප්‍රශ්නෙ පිටපැන යන එක විතරයි අපි අපිට ചാටු කරගන්න එක විතරයි අපි විශාල වශයෙන් සමාජ සෝදකයන් වශයෙන් පෙනී හිටින්න ඉතියි ඒ වෙනත අපි සදාචාර සම්පන්න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 බොහොම ලොකුවට ලොකු රෝග ලක්ෂණයක් විදිහට යන එක මතු කරන්නේ. ඉතින් ඒ සඳහා ਸਰවඥන්සේ සඳහන් කර දෙනවා ඇතුළත කතාව ආරති විරති විරමති ඒක නොවෙන තැනට ඒක නතර කර ගැනීම සඳහා කටයුතු කිරීම අර බාහිර කතාව නතර කරනට වඩා වැදගත්. හැබැයි බාහිර කතාව නතර කරන්නේ නැතුව මෙතෙන්ට යන්න බෑ. ඒ නිසා අපිට අර පුළුවන් හරි බාහිර කතා නතර කළා මේකට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා හිත නිතරම දොඩමලු. මේක යකාය කම්මල <clears throat> කොච්චර දොඩමලුද කියනවනම් අපි නිදාගෙන සාන්ත සුන්දර නිින්ද හිටියත් හිතේ දොඩමලුක මේ තඹ දුයිතෝක අඩුවක් වෙන්නේ. ඒක බටහිර පරිශන වලට කරලා තියෙනවා පාලක පරීක්ෂණයක් වශයෙන් හිතගෙන ඉඳගෙන වැඩ කරන අයට නිදාගෙන ගිය අත් අතර මොලේ ක්‍රියාකාරකම් බලනකොට වචන උච්චාරණය ගැන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 කොහේ හිටියත් එක්ක උඹේ මතය මොකද්ද? මේකට මට මෙහෙම සපෝට් කරන්න බැරිද? එහෙම නැත්නම් මේකට විරුද්ධ වෙන්න බැරිද? নানা ආකාර මත විමසන. ඉතින්සයි යම් කිසි කෙනෙක් මේ විරමණයට, මේ විරතියට, එහෙම නැත්නම් මේ පටි විරමණයට එළඹෙන්න පෙළඹෙන්න පටන් අරගත්තොත් අපි මෙතෙක් කල ජීවිතේ හම්බ කරාන මොනවා හරි ඒ සේරම ආයත හිටලාදී.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 චක්කුමාස යතාන්දෝ සෝතවා බදිරෝ යත. ඉතින් මේ ක්‍රමයේ කරන්න ගිය ගම ඇහුණට මොකද නෑ වුණා වගේ කතා කරන්න පුළුවන් වුණාට ගොළුෙක් වගේ බලාන හිටියාම ලෝකයා කියන්නේ නෝන්දිලයි කියලා. ලෝකයා කියන්නේ බය අඩුයි කියලා. ලෝකයෙන් කියන්නේ පට ප්‍රශ්න පල්ලනවා කියලා. ලෝකයා කියන්නේ ආත්මార్థකාමී වෙනවා. ඒක නිසා මේ වචී විරමණයට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 අනිමට මේක පොඩ්ඩක් හොල්ලා දෙන්න බෑ කියලා කවදාකවත් මගහරින්න එපා. මේක ලස්සන සංස්කෘත ශ්ලෝකයක් කියලා කියනවා. ගීචතාප හිඟන්නා දෙන පාඩම ගන්න දන්නේ නැත්නම් ගෙහිමියා ඒ මනුස්සයාට සලකන තාලයට Tamanට ඊගාවත්ම හම්බ වෙයි කියලා හිතාගන්න කියලා කියනවා. එයා ඉන්නේ පණිවිඩයක් දෙන්න මෙන්න බලාපන් සංසාරේ ඔන්න මම ඇවිල්ලා ඉන්නවා හිඟන්නත් තාලෙට ඔන්න ඔබට chance එකක් තියෙනවා ඔබ ඊගාවත්ම මොකද වෙන්නේ කියලා බලන්න. දොර වහලා ඵලයන් යන්න කිව්වොත් ලබනාගෙන් Tamanට ඒක වෙනවා. ආ එන්න මේ බත් කකා හිටිය මේ බත් කකා කන් කිව්වොත් අපිට හදා බෙදා ගන්න පුළුවන්. එහෙම නැතු අනේ හෙටත් එන්න කිව්වොත් හිඟන්නන්ගෙන් පිරලා යනවා ගෙදර. ඒ නිසා හරියට එතෙන්දි කටයුතු කරන ආකාරය මේක යෝගාවචරයේ අනුමාන සූත්‍රයේදී සර්වත්‍යංශ දේශනා කරනවා උඹ අනුන්ට කරන දාඩ තමයි උඹට ආප වෙන්නේ. ඉතින් මේකෙදී අපි භයානක විදිහට තව පැත්තක් දකින්න ඕනේ අපි අපාගත වෙනවා නම් අපාගත වෙන්නේ කවදාකවත්. මුගක් වෙලාවට කාය දුස්චරිතවත් මනෝ දුස්චරිතවත් නිසා නෙවෙයි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 ධූරය, බාහිර ධූරය හිතා ගන්න බෑ. මොකද ඒ තරම්ම Taman ඇතුලෙන් කිට්ටුවෙන් ඇස්සගෙන ඉන්න කට්ටිය ඇඟට නොදැනි මේකට බාධා කරනවා. අනේ මේ මිනිස්සු වෛරයෙන් එහෙම නෙමෙයි කරන්නේ. ඒ මිනිස්සු මේ තරහෙන් එහෙම නෙමෙයි කරන්නේ. මේ මැනර්ස් එහෙම නැත්නම් අපේ ආචාර ධර්ම එහෙම නැත්නම් අපි මේ ඇයි හොඳයි කියලා මේ නාන කොටත් ළඟටයි ලා නානවද කියලා අහනවා. ඌ කිව්වේ නැත්තම් අම්මෝ එයාට මේ ඇයි හොඳයියක්වත් නැහැ කතා කරුට කතා කරන්නේ නැහැ කියලා තරහ වෙනවා. ඉතින් නානින් දැනින් නම් වදේ පේන්නේ. මොක අහන්න දෙයක් තියෙනවා ඒක ඇහුවේ නැත්නම් එහෙම මොකද මොකද උදේට නැගලා good morning කිව්වේ නැත්නම් ආ ඉතින් අවුල්. හන්දෑර good evening කිව්වේ නැත්නම් ඒත් අවුල්. ඒ කතා කරනකොට කරබන හිටියොත් ඒත් හොඳයි. ඒ බුරුමෙන් කතා කරනවා දැක්මම කවුරුහරි නේකම්දලා කියලා අහනවා සපදනිප කොහොමද කියලා. කම්බාදේ යාගොම හොඳයි කියලා ඉතින් අනිත් පැත්තට උත්තර දෙනවා. ඒ මං හිටපු සායලුගෙන් අහනකොට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 ස්වාමීන් වහන්සේ ඉවසා ගන්න පුළුවන්. මට යැපෙන්න පුළුවන්. ඔච්චර තමයි බුදුරජාණන් වහන්සේගෙන් නම් ඒක චුන්දර ස්වාමීන් වහන්සේ අහන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරතන්සේ අහනවා යැපෙන්න පුළුවන්. මට මේක දරාගෙන ඉන්න පුළුවන්. ওই තමයි ඔය ආචාර සමාචාර පවත්වන්නේ. ඒ නිසා භාවනා කරන යෝගාවචරයේ මේ ඇතුළත කතාව පිළිබඳව වග වෙන්න පටන් අරගත්තොත්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 හරියටම කැමරාව අල්ලලා පෙන්නලා තියෙන කොච්චර ඔමරි කරනවාද කියලා කැමරාවෙන් පිටපයින්. වෙනම විනාඩි 5ක ෆිල්ම් එකක් හදලා තියෙනවා. ජීවබුරු කිව්වත් කටබුරු කියන්නේ නැතුව බැද්ද මොකද්ද කතාවක් තියෙන්නේ. ඇඟෙන් එළියට එනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය මේ මායාව පැත්තක තියලා තමන් තමන් වගකීමට එන්න පටන් අරගත්තොත් මං හිතන්නේ තේරවාදයේ විතර වෙන කිසිම සම්ප්‍රදායක මේකට අවශ්‍ය උපකරණ මේකට අවශ්‍ය බණ මේකට අවශ්‍ය පූර්වදර්ශකීමක් කියලා. අපේ සර්වචනාංශයේ මේ කවස්ථාවක තීමීය ජාතක ගැන කතා කරලා කියනවා ඒ තීමීය ජාතකයේදී ඒ බ්‍රහ්මදත්ත කසීරජ රජුගන්න දරුවෝ නැතු ඒ අන්තපුරේ 1000ක් විසුණුනාන්සලා ඉනවා ඒකටවත් දරුවෝ නැහැ. පස්සේ රට්ටු කල් කලබගෑනි කරනවා රජුගන්ගේ පස්සේ කවුරක්වත් නැහැ කියලා. ඊට පස්සේ රජුරෝ කියනවා ඒ රට වැසියන්ට ප්‍රාර්ථනා කරන්න කියලා අපිට පින්වත් දරුවෙක් ලැබියා. ඊට පස්සේ විසුණුනාන්සලට කතා කරලා කියනවා පින්වත් දරුවෙක් ලැබෙන්න කියන්නේ. ඉතින් ඒ ප්‍රධාන චන්ද්‍ර දේවිත් දරුවක් ලැබේවා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ චන්ද්‍ර දේවි තනියම කල්පනා කරලා කියනවා මම රජුරණ 1000ක් අන්තපුරේ සෙනඟ හිටියනේ මම රජුරන්ගේ පිට කවදාකවත් කෙනෙක් අපේක්ෂා කරලා නැහැ. මම ප්‍රතිඋත්සාහ රැකලා තියෙනවා. මට මේ මේ පින් තියෙනවා. ඒ නිසා මට පින්වත් දරුවෙක් ලැබෙන්න ඕනේ. ඉතින් ජාතක කතා කරපිට හැටි බලන්න මේ මැසේජ් එක සක්‍රදේවේන්ද්‍රණ කියලා පාණ්ඩු මම්බල තයිලාදනේ උණු වෙනවා. සක්‍රදේවේන්ද්‍රයා චෙක් කරලා බලනකොට කාරණා මේකයි. එතකොට මහබෝසතාණන් වහන්සේ ඉන්නවා දිව්‍ය ලෝකේ ගිහිල්ලා කියනවා නිරුකාණන් වහන්සේ අවශ්‍යතාවයක් තියෙනවා මෙතන අඩුපාඩුවක් තියෙනවා මෙන්න මෙතන කියලා සම්පූර්ණ කරන්න. ඊට පස්සේ සර්වඥාන්සේ මහබෝසතාණන් ටික තීන්දුව කරනකොට මේ බිසෝනාථගේ ගැප් ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ගැප් ගන්නවල දරුවා ප්‍රසූත කරපුවාම ඉතින් රට්ටු බොහෝම උද්දාමයටපත් වෙලා සතුටු වෙලා අපේ රජුරණ මහ රජුරණට අග්‍රමහේසිකාවටම පින්වත් දරුවෙක් හම්බුනායි කියලා ඉතින් රජුරෝත් නිතරම උකුලේ තියාගෙන හොරතල් කරනවා. දවසක් රජුරෝ රජ රාජ්‍ය මෙහෙවන වෙලාවේ රාජ්‍ය සභාවේ මොකුරේ දරුවා තියාන ඉන්නකොට හොරු හතර දෙනෙක් එනවා. රජුරෝ වෙන එක එක කන කපපාන් වේලුව කපලා දාපාන් එකෙනුගේ ඇහි ඉඳලා හැම ගහපාන් හරි මේ කියලා. අර කුමාරයා බලාගෙන ඉන්නවා තාත්තගේ මොන දියා බලහින්ට කල්පනා කරන යකෝ දැන් මේක මේ රාජ්‍ය අතන්ත්‍රය මේ වණ්ඩ කියලා මේ දින දඬුවම් වලින් එන අපායයන්ඩ වුණොත් එහෙම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 ශේෂතේ ඉන්න දෙව්දුව කතා කරලා කියනවා ඔබ පිලෙක් වගේ හැසිරියන්, බීරෙක් වගේ හැසිරියන්, ගොළුෙක් වගේ හැසිරියන් කියලා. එච්චරයි බඩ තියර කරන්න තියෙන ක්‍රම. මොකද දැන් එයා හරියටම මේ රාජපරාජයක් කරන මිනිස්සේ බරපතල දඬුවම් ඇතුව හිරේට අහුනා වගේ මේ රජකම කියන හිරකමෙන් ගැලවෙන්න බැරි විදියට අහුවෙලා. අනාතයි අසරණ. එතකොට හම්බ වෙන පණිවිඩය තමයි මේකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය පිලෙක්. පිලෙක් කියලා කියන්නේ අතපය නැති එකෙක් වගේ. බීරෙක් වගේ කොරෙක් වගේ හැසිරෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ දරුවා කිරිනෝ බියතාරින්. කිරිනෝ බියතාරනෝටදී අනිත් දරුවෝ සහ හැසිරෙන අනිත් උන් කිරිනටි කොට අඬනවා. රජුරෝ බලනවා ක්‍රමපත්කම දීලා මොකට කිරි නැතුව කියලා ගන්න. ඒත් අඬන්නේ. ඒකදී හරි ලස්සන කතාවක් තියෙනවා ඕන්නම් ඒ කතාව කියලා බලන්න ලෝකේ ගෑනුගේ තන් වල ගුරුව වෙන්නලා තියෙනවා. මේ මේ තන් තියෙන දරුවෙකුට මේ මේ දරුවන්ට මේ මේ රෝග ඇති වෙනවා කියලා. රජුට හොඳ ලස්සනට තන් දෙක පිටලා තියෙන දරුවා අම්මලා කීප දෙනෙක්ව දෙනවා මේ දරුවට කිරි දෙන්න. හරියන්නේ නැහැ. කිරි නොදී හිටිය හරි හරියන්නේ නැහැ. රජු ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ දරුවා බය කරලා බලනවා. කතා කරවන්න හෝ එහෙම නැත්නම් දඟලන දුවන්න බය කරවන්න. ලෝකෙ පෙන්වන්න පුළුවන් සියලුම බීජන දර්ශන ඇති කරලා අනිකුත් යත්තක යාළු වෙලා යාළුවෝ ටික දුවද්දි මෙයා කරබනිනවා.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 පස්සේ ඒ කුමාරයා අවුරුදු 16ක් වෙනකොට කුංචි කාලෙම මව්බේ දෙවිවන්ාසර දීලා තියෙන වරයක් ඒ දෙවිවන්ාසේ වරේ බේජේ මේ රජුරවන්ට දැන් කුමාරයාගෙන සැකයි රජුරවන්ට හරි නිඳයි රට්ටු දාන්නවා ඒක නිසා තීන්දුවක් කරන්න ඉස්සෙල්ලා දෙවිවන්ාසේ කියනවා ඔබට වරයක් දෙන්න ඉල්ලපන් ඊට පස්සේ කියනවා දරුවට රජකම් දෙන්න රජුරු කියනවා මේ පිළෙකුට මේ බීරෙකුට මේ ගොළුවෙකුට දෙන්න බෑ ඊට පස්සේ ත්‍රිපිටක සංස්කරණ මට තව එක අවුරුද්දක් දෙන්න මේ දරුවා කෙලෙක් නෙවෙයි. මේ දරුවා බීරෙක් නෙවෙයි. මේ දරුවා කොරෙක් නෙවෙයි. ඊට පස්සේ අවුරුද්දක් දෙනවා. දෙකක් දෙනවා. කොහොමද දීලා දෙලා අන්තිමට බැරි මතන හත් දවසක් දීලා කියනවා මේ හත් දවස ඇතුළත මේ දරුවා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් නොවන පිළිගත්ත නැත්නම් මම මරනවා. මේක ඒක රාජ්‍ය තන්ත්‍රයට හරි පිළියම්. ඊට පස්සේ ඉතින් මව බිසුන් ආංශේ පුළුවන් තරම් අර දරුවට කියනවා දරුවනේ මට පේනවා ඔබ කරන්නේ මොකක් හරි මේ අදිෂ්ඨානය මොනවාට කියනවනම් ඒක උඩ ඉන්න දෙයියෝ මේක දකිත්වා උඹට වැටේවා මම මුළු දවසේ ඉස්සේ යනවා රැතිස්සේ යනවා අනේ කතා කරපන් අනේපත් කාපන් කියලා කිසියම් තෙතක් අනුකම්පාවක් නැහැ ඊට පස්සේ රජු කියනවා දැන් පේනවනේ ඔබට එතකොට රජුර කතා කරලා කියනවා තථාචාරින්ට ගිහිල් වෙලා මෙන්න බුදුරණන් ගිහිල්ලා මේක බෙල්ල දක්වා බලලපන් බලලා උදළු පැත්තෙන් ඔලුවට ගහලා පස් දාලා පහල වරින්න. මොනවාක්වත් මේ දරුවන්ට තීරමක් ඇත්තේ නැහැ. ඒ නිසා සත්‍යාචාරිනාංශය අරගෙන යනවා. අනේ ගියාට පස්සේ ඉතින් ජාතක කතා වෙන විදිහට යා සෝම්පල පොලක් කියලා යාට පෙනෙන්නේ හොඳ වන උයන. එයාට වෙන්නේ අතන මෙතන මිනිවල්ලා තියෙනවා. ඊට සත්‍ය නතර කරලා වල උදල් අරගෙන හාරනවා. ආනෝර් තේමි කුමාර දැනගත්ත දැන් හිරෙන් නිදහස්. දැන් රජගෙන් අයින් වුණා. ඇහැරලා බලනවා මම මේවා පාවිච්චි කරමු නැත්නම් මේ අතපය වැඩ කරනවද දන්නේ නැහැ කියලා හොඳට අතපය දිගාල බලනවා හොඳට අයිය තියෙනවා. ඊපස්සේ මේ ජාතක කතා දින වයින් ඒ හිතපුවා වෙන්නේ නැති කොහොම නමුත් කතාවට ගලපෙන්නේ ලියද සක්මන් කරලා බලනවා සක්මන් කරන්නත් පුළුවන්. ඒක කියලා රතේ උස්සලා බලනවා මට අයිය හති කියනවා. ඕනනම් මේ රතාචාරේ මරණ තරම් ශක්තිය තියෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මම කරපු ප්‍රයත්න 100 100 සාර්ථකයි මම දැන් හිරගෙදරින් නිදහස් රජගෙදරින් නිදහස් ඒක නිසා මම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 මේ බීරා වලලා මරන. ඒ කියන්නේ මේ ඉස්සරහින් පෙරී සිටින මේ සත්‍සිරික කුමාරයා. ඊට පස්සේ කියන උඹ මං කැත වැඩක් නේ කරන්නේ. ඒ වගේම ගහක කොල කඩ දාන්නවා වගේ රජුරවන්ට මේ මේ රජුරගේ පුතා මරණ එක. ඉතින් මට රාජානේ නෙදුන්නේ කියලා. ඉතින් රාජාන දුන්නියකෝ පිලෙක් මරන්නනේ. මේ ගොළුෙක් මරන්නනේ. බීරෙක් මම පිලෙක් නෙවෙයි. මම ගොළුෙක් නෙවෙයි. මට හොඳට කතා කරන්න පුළුවන් බොහොම ලස්සන කතාව ටිකක් කියලා ඔය මිත්‍යානිසංස සූත්‍රය සම්පූර්ණයෙන්ම දේශනා කරනවා. දේශනා කළ තියෙන ඔබ මොහොතකට හරි ඔබේ මිත්‍රයෙකුට ද්‍රෝහී වුණොත් ඔය වල කපා ගන්න එක තමයි කියන්නේ. බහූත බක්කෝ හෝති යෝ මිත්‍යා බහූත බක්කෝ හෝති විප්පමුත්තෝ සකාගරා බහූනම් උපජීවಂತಿ යෝ මිත්‍යානන්න දූපති උඹ යණ යන දැනකොට බත් හම්බ වෙයි වහූත බක්කෝ විප්‍රමුත්තු සකා කරා තමන්ගේ ගෙදරින් පිට වුණත් ඒ මිනිස්සු උඹට කන්න ගෙනත් දෙන්නේ. උඹ නිසා බොහෝ දෙනා කියපෙයි උඹ මිත්‍රද්‍රෝහී වුණොත් මේ හේරම නැති වෙනවා. මිත්‍රද්‍රෝහී වෙන්න එපා. රජුරන්ගේ පුතා මරන්න එපා. ගාථා 16 10ක් තියෙනවා. තාමත්ම ලස්සන වචන අපි දවස් 10කට සැරයක් අපි උදේ සජ්ජායනා කරනවා. පිටානි සංසූත්‍රයේ හැම සූත්‍ර පාඩයක් මෙවර වෙන්නේ යෝ මිත්තාන නදූපති යම් විදියකට මිත්‍රද්‍රෝහි නොවුනොත් වෙන්න මොන පිනක්වත් ඕනේ කොත්තනකදී හරි අපිට මොහොතකට හරි උදව් කරපු මිත්‍රයෙකුට අපිට ද්‍රෝහි වෙන්න සිද්ධ වුණා නම් අපි කොච්චර හම්බ කරත් අපිට ආව මිත්‍ර තමයි ඉඳෙන්නේ. ගෙදරින් පිට වුණොත් නේ ගෙදරවත් උයල බත් දෙනපත කණ්ඩා කියන්නේ යැපෙන්න බෑ. රස නැහැ. ඒ වගේම කවුරුත් යැපෙන්නේ නැහැ. යැපෙන්නේ මිනිසුත් දමල ගහලා යනවා. හරි ලස්සන මේ ગાත ටික කියලා අර මේ මේ කුමාරයා රතාචාර්යවලට හේතු ගන්නවා. හේතු ගන්නාට පස්සේ මේ මනුස්සයා කියනවා දැන් මම ගියොත් මට රජුරංගෙන් මරුම් කන්න වෙනවා. ඒක මොකද මේ මම කරපු ආය වැඩි කෙරුවේ නැහැ. ඒ නිසා මම පැවිදි කරගන්න ඔබතුමත් පැවිදි වෙනවා. ඉතින් බෝසත්ණන්සේ කල්පනා කරලා බලනවා මම පැවිදි වෙලා දැන් මේ මනුස්සයා පැවිදි වුණොත් මේ අසරතයයි රතයයි ඔක්කොම මේක ඇතුලේ නාස්ති වෙනවා. අනිත් එක රාජ්‍යයට පණිවිඩ යන්නෙත් නැහැ. ඒ නිසා කියනවා ඔබ ගිහිල්ලා රජුරණ කියපන්.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 නිසා මේ අවුරුදු 16ක් මම විඳපු දුක බීරෙක් වගේ ඉඳගෙන කතා නොකර ඉඳගෙන පිලෙක් වගේ ඉඳගෙන වෙන මොනකටත් නෙමෙයි මේ රජගෙදර නැමැති හිර ගෙයින් ගැලවෙන්න. ඒක නිසා ඒක ඇත්තටම රජ වෙන්න ඕනේ නෑ. කොතන හිටියත් මේ මිනිස්යාගේ තියෙන හැකියාවක් ලොක්ක වෙන්න ඕනේ. අලිපන්තියක සමාජිකකම ගන්නවට වඩා හරි කැමැති බලපන්තියක නායකකම ගන්න.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 ඉතින් මේ සඳහා මෙතෙන් ගියාට පස්සේ දුස්සරිත සිද්ධ වෙනවා විචක්‍රමණ මට්ටමේ සීලකට මට්ටමේ සිද්ධ වෙනවා සමාධිය කියන එක කිට්ටු කර ගන්න බැරි වෙන ඔළුව මීමැස්සෝ කඩන මීවැද්දෙක්ගේ ඔළුව වටේ කරගෙන මීමැසි පොදියක් වගේ දඟලන පටන් අර ගන්නවා ඊට පස්සේ මෙතන කොතනින්ද මේක ගැස්සුනේ මේක මගේ වැරද්දක්ද අසවල් පැත්ත වැරද්දද කියලා කලම තේරුම් ගන්න බැරි යනවා හිතන්නේ මම හරි මම කියේ බොහොම මේ නියතියක් ක්‍රියාත්මක කරපුවක් විධානයක් ක්‍රියාත්මක කරපුවක් විනයක් මේ අනිත් පැත්ත තමයි මේක වැරද්දුයි කියලා තමයි කියවෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් හරහා නැවතත් ඒත්තු ගන්න දෙන්න වුණොත් උඹේ විරමණය උඹේ විරතිය උඹේ වේරමණිය නොකර සිටීමේ හැකියාවෙන් විතරමයි මේ අකුසලෙන් ගැලවෙන්න පුළුවන්. මේකත් අකුසලයක් කියන්නත් බෑ. මේක ඇත්තටම කෙලෙස් මුලක්. මේක හරි භයානක බව තේරෙන්නේ කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට පමණක් නිසා. ඉන්සාර කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ විශේෂිකුට ඉඳද්දී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මේ ගස්කල් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා කියලා. මොන්ට කිසිම පවා සිද්ධ වෙන්නේ නැහැ. කතා කරන්න තියෙනවා. අපි ගිහිල්ලා කතා කරන්න ගිහිල්ලා පෙන්වන්න ගිහිල්ලා අහල පහල සංසාරේ අමමත කාලේ කරගන්න බැරි තරම් අකුසල කර්ම දාගන්න. දාගත්තත් කමක් නැහැ. ඒක ලියලා අනුන්ගේ වැරදි කියනවා. මේ අනුන් නිසයි මේක වුනේ කියලා. මේ මෙච්චර ලස්සන බුදුහාමුදුරුවෝ මේක ලස්සනට පෙන්ලා දීලා තියෙන මේක ඉස්සලා සීල මට්ටමින් බේරගනි. ඒ සමාධි මට්ටමින් බේරගනි. ඊට පස්සේ ප්‍රඥා මට්ටමින් විපස්සනා මට්ටමින් බලපන් මේක යට තියෙන මේ විතක්ක ਵਿਚාර දෙක. ගෝ අරමුණු තියේදී හරියට මේ අරමුණටම ගිහිල්ලා ඒකම හැප්පි හැප්පි ඒකම ඔළුව ගහගෙන දඟලන්නේ අර ගినాව කර්ම ජවයක් නිසා. ඒ ගినాව කර්ම වේගිකේ මනුෂයා ගිහිල්ලා ඒකටම හැප්පෙන අනන්ත අප්‍රමාණ දේවල් තියෙනවා. ඒකට හැප්පිලා ඒකේ වැටිලා ඒක මැරිලා ඒකේ නැතිනාස්ති වෙනකන් යනවා බලන්නේ මොකද වෙනව අනේ මේ මනුෂයාට මේ විරමණය කියන එක දන්නවනම් ඔයක පැත්තක දාලා තව කොච්චරක් මධ්‍යස්ථ අරමුණ කියනවාලු. පින් කළ හැකි අරමුණ කියනවා. නමුත් අර කර්ම වේගෙට එතෙන්ටමයි ගෙනියන්නේ. අන්තිමේ ජීව කුමාරත් ඇවිල්ලා හරියට රජපෞලක උපදින්නේ නැහැ නිසා ඒ නායකකම මට්ටමකට ආවට පස්සේ තමයි දැනගත්තොත් මේක හරි ගියත් වැරදුනත් ලෝකෙට මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් මේ හරියන වර්ධින දේ Taman කොච්චර අකුසල් කරගන්නවද කියලා බැලුවොත් ඒක දෙවැනි පක්ෂයෙන් අපිට කිසිම සහයෝගයක් ඕනෙත් නැහැ.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 බරපතල වචන කතා කරාට සාධාර්ම යුක්තියවත් නැහැ. ඉතින් ඒක පෙන්ලා දෙන්නත් බෑ. ඒ වෙලාවේ පෙන්ලා දුන්නොත් එම ඊට කේන්තියක්. මම මෙහෙ එන්නේ ඉස්සලා මම ජීවිතන රසව කරනවා පුදුමාකාර ගැටුම් නැති කරන මිනිස්සු. ඇත්ති මඟුලකට නෙවෙයි. මයිත් එක්ක ඉන්න කෙනෙකුට කවුරු හරි කෙනෙකුත් පුදුමාකාර විදිහට ඉදිරියට ගෙල්ලෙවල මේ උත්තරපු ගමන් යකා වෙනවා. අපේ ඕගනික් කෙමිස්ට්‍රි කරන්නේ ඔය ලස්සනයි. ඉන්වර්සිටියෙන් පාඩම් පිට ගමන් ටීචර් කෙනෙක් ආවා. මෛත්‍රික හරියම යාළුවෙක්. කොච්චර යාළුද කියනවා උදේම මං ගියාට පස්සේ මම වඬ ගහන ගිහලා ලැබ් එකට ගිහලා ඉටිපන්දම් පත්තු කරලා සාරිය කොන පුච්චන්න කියන බීකු බීකු ඉතින්. ඒ තරම් මෛත්‍රික යාළුවෙක්. ඊළඟ දවසක් පන්ති ඉන්න ගමන් ටීචර් බැලුවා මම පිටිපස්සෙම ඉන්නේ. මම මේ දෙවෙනි සැරේ මේ කියන්නේ ඉපාරක් ඇඩ්වාන්ස් ලෙවල් කරලා දෙවෙනි සැරේ පළවෙනි සැරේ පේස්. දෙවෙනි සැරේ ප්‍රතිඵල එනකන් ඉන්නවා. తాවකාලික HSC කියලා ගත්තා උනාට කාලා. මම ටීචර් කියන කොටත් ලියනවා නැති කොටත් ලියනවා. මගේ නම කියලා මොකද කරන්න පිටිපස්සලා ඉන්නේ. මම කොයි චිත්‍රයක් අදිනවා කියන්නේ. කීටි ගියා කියන එකේ මොනවාක්වත් නැහැ මල පැන්නා. කියන්නේ අනිත් ඔක්කොම සීරියස් ඕගනික් කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ඉතින් හරි දක්ෂයි. ඇතර මමත් ඕගනික් කෙමිස්ට්‍රි වල දක්ෂයි. චිත්‍රයක් කරන්න. ඊට පස්සේ මොනවද කියලා මට බැන්නා. දැන් නෑ කියන්නේ මොනවද කිව්වා එහෙමනම් මොකටද එන්නේ කියලා මම කව වහලෙද මෙන්නේ ඊතර වහලෙද මෙන්නේ මේ හොඳට යාළුවා හිටපු ටීචර් ඊට පස්සේ පන්තිට ගියා පන්ගම කිව්වා නයිට්‍රෝග්ලිසරින් නයිට්‍රෝග්ලිසරින් කියලා කියන්නේ බොහොම සීතල රසායනික ද්‍රව්‍යයක් පොඩි තිගස්මක් හරි හම්බෙච්ච ගමන් පුපුරන හරියට මේ අපි වන්තිල් ළමයි වගේ කියලා මට ගැඹුවා මට තේරුණා මෙච්චර කල්ලාලස් තිබුණු අපේ සහෝදකම මැරෙනකන් ආයෙමයි මම ඉඳලා මගේ සිද්ධි හතරක් විතර මගේ ජීවිතේ වෙලා තියෙන එක වචනේ වර. ඒ වෙලාවේ මාතත් ඔලොංගලයි. මමක් කරබන්නේ වැඩක් කරගෙන හිටියේ. ඒ ටීචර් යාළුකමට කිව්වක් දන්නේ නැහැ. හිතවන්න කිව්වක් දන්නේ නැහැ. ටීචර් ඉතින් ළමයි හසුරුවන එක යුතුයකමනේ. කිව්වා ඒක පාරට මම ෆොරින් කම්පැනි එක වැඩ කරන්න ගිහිල්ලා කරපු රස්සාව කරන්න ගිහිල්ලා කීව පොලකදී හරියට මට තේරුණා ඒ දවස්වල මම මෙච්චර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 මම මේව දැකලා සෙද්දී ඇතිවෙච්ච ගමන් මේ ගහන ගැහිල්ලේදී තෑහෙන කාලයක් අත ඇති කරගත්ත වීදුරු භාණ්ඩයකට පොළොවේ දමලා ගැහුවා. ඊට පස්සේ මම බුරුමෙට ගියාට පස්සේ මම අදිස්ථානයක් ගත්තා. මම හිතන්නේ මම ඒ සාර්ථකයි කියලා. මම ඊට පස්සේ කිසි කෙනෙක් එක තරහ වෙන්නේ මොනම හේතුවක් නිසාවත් මට ඔක්කොම උදව් කරලා දෙනවා මගේ මිත්‍රයන් මම රෝහි වෙන්නේ නැහැ කියන. ඒ වුණා මගේ උපාධ්‍යයන් වාසියත් එක්ක තරහ වෙන්න උනා මට. මට මහානකම දීව උපාධ්‍යයන් වංශෙත් එක්ක තරහ වෙන්න සිද්ධ වුණා. ඒකේ මගේ කිට්ටුවන්ට කීප දෙනෙකුටත් එක තරහ වෙන්න සිද්ධ වුණා මට තේරුණා මේක මේ වාහන යන වේගෙට බ්‍රේක් ගැහුවට බ්‍රේක් වෙන්නේ නැහැ එක තැන කරකැවෙනවා ස්කිඩ් කරනවා. ඒ තරම් වේග තියෙන. ඒක නිසා වේගෙන දින එකම ක්‍රමය තමයි මේ කිසි නඩුවකට සාක්ෂිකාරයක් වෙන්නෙත් නැහැ, පෙරකදෝරුවෙක් වෙන්නෙත් නැහැ, විනිශ්චයකාරයෙක් වෙන්නේ නැතුව පැත්තකට වෙන්නේ. දෙන්නේ නැහැ.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 මොන තරම් වචන ගැන කතා කරාද කියලා කියනවා ජාතක කතා ලොන්නාන්සේ භෝසත් කෙනෙකු විදිහට නොකල නොපනක්කමක් නැහැ හැම නොපනක්කම කළා කියන නමුත් වචනේ විතරක් පරිස්සම් කරලා කද්දාකත් බුරු කියන්නේ අනික සෑම අකුසල කර්මම කරලා තියෙනවා ගෙවන්නත් පුළුවන් නමුත් මේ බොරුව කියනකොට ඕක ඇතුලේ ඉතින් අර සාසවා පුඤ්ඤ භාගය ලෝකුත් මේ මේ සාසවා පුඤ්ඤ භාගියා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 වෙන මොනකටත් නායකම් දෙන්නේ නැහැ. අදාකත් ස්තුති කරන නායකම් දෙන්නේ අසවල් එක අසවල් කළ යුතු කෙනා මෙන්න මෙහෙමයි කෙරුවේ කියන තමයි මේක දෙන්නේ. ඉන්සාව එක නායකමකට තඹයකටම අයින් කරන්න ඕනේ. දෙන එකට නම් කොච්චාවේ තමන්ගේ විවේකයේ තමන් තියාගෙන ඒ කටයුතු කරන්න ඕනේ. කරන ගමන් මේක හොඳට පද්ධතිය දිහා බලලා හොඳටම හානි වෙන දෙයක් නම් කතා කරලා දෙපාර්ශ්වයෙන් කතා කරනවා මිස මේ ලෝකෙ මතුවෙන තාක් මේ දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අර තීමිය කුමාරයා කරපු දේ තමයි කරන්නේ. සම්පූර්ණවට අහුම්කන් නොදී අහුම්කන් නැබීරෙක් වාගේ. කියන්න තියෙන කතාවේදී කතා නොකර යමක් කමක් කරගන්න බැරි පිලෙක් වගේ ඉන්නේ. ඉතින් ඒක අර සර්වඥාගේ දේශනා හැටියට බලනකොට චක්කු මාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා ආදිවාසීන් ගාථාවෙත් ඒ වගේම අර බාහ්‍ය ධාර්මික සූත්‍රය කියලා තියෙනවා උඹ දැක්කට දැක්ක මඳින් නතර වෙනවා. ඉතින් එහාට ඒ ගැන මතිමතාන්තර විචනන්න මත විමසුම් කරන්න අර්ථ ප්‍රකාශ කරන්න යන්න ඕන කම නැහැ. ඇහුවනේ ඇහුවමනින් නතර වෙනවා. සුති සුත මත්තම් භවසි. මුති මුත මත්තම් භවසි සුත ගන්ධ ලැබුණා, රස ලැබුණා, පහස ලැබුණා එච්චරයි. ඊට පස්සේ කවුරු ඇවිල්ලා කිව්වොත් අයියෝ තමුසෙට එක පෙන්න නැති කියලා මාත් පෙන්න මම මේ දෙවෙනි එක්කෙනෙක් කෙනෙක් තමයි හිටියේ දැන් මොකද කරන්නේ කියලා එයා කියන දේ කොල්ල නිකන්.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 මේ නිසා සර්වඥාන්සේ සඳහාගතන පුළුවන් තරම් ජනමාධ්‍යෙන් ඇත්තලා ඉන්නේ. වෙන මොකක්වත් නැහැ. ඉච්චරමයි කරන්නේ තියෙන්නේ. මේකද යෙදුනොත් අසුචියක් තෝරලා මැද කෑල්ල ගන්න හදනවා වගේ. අසුචියක මුල අග තෝරන්න හදනවා. අසුචි කියන්නේ අසුචිමයි. ඒක නිසා අර අකිත්‍ය ජාතකයේදී ඒත් මේ ලෝකේ ජීවත් වෙනකොට තියෙන මේ අසාධාරණක අසාධාරණක නෙවෙයි ඇත්තටම මේ දේවල් මවණ හැටි කේලම් හරහා මේ කියලා මතුවේ නැහැටි මේ හිස් වචන හරහා අනවශ්‍ය ප්‍රශ්න මතුවේ නැහැටි මේ පරස වචන හරහා ඒ වගේම නොදැන නොකරන විස අතිශෝක්ති කරන්න කියලා බොරුව වෙන හැටි දකිනකොට දත් 32 මැද දිව බේරෙනවා මොන જાතිවත් කරනවද හැපුණොත් එහෙම පළු වෙනවා ආන් ඒ වගේ ඉන්න බැරි නිසා අකිටිපණිතුමා ගිහිල්ලා ලුණු මිරිස් නැති තැනක කරකොල ටිකක් වේලගෙන කාලේ ඉඳලා තියෙනවා මේ පිරිසත් එක්ක හිටියොත් ලුණු මිනිසුත් හම්බ වෙනවා, බුරියානිත් හම්බ වෙනවා, සස්තජනුත් හම්බ වෙනවා, ඔක්කොම හම්බ වෙනවා. හැබැයි කරගන්න අකුසල කර්ම අවුරුදු කෝටි ගණක් අපායේ කපින්නේ. ඊට මිට වැඩි හොඳයි මේ කරකොල ටික. නමුත් ඒක කරනකොටත් සක්‍රදේවෙන් දැවිලා ඒකටත් අත්තු කරගන්න. කුමාරි සක්‍රදේවෙන් දා සතුටු වුණාට පස්සේ වරදෙනකොට කිවලු අනේ මට පාප මිත්‍යයන් නැති වේවා. අයෝ මිත්තාන නදූපති මිත්‍ත්‍රෝහි වෙන පුද්ගලයන් මට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 මේකට බුදුහාමුදුරු සඳහන් කරන්නේ සාරම්භ කියනවා. එක ටික කියන එක. ඒ නිසා සචේ නේරේසි අත්තානං කන්තෝ උපහතා යත. ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේ නවිජ්ජති කියලා බුදුහාමුදුරු සඳහන් කරලා තියෙනවා. මේ කංශ භාජනය පාත්‍රයක වගේ ගත්තොත් ඒක තට්ටු කිලෝ කිංකිණියක් දෙනවා. ඒකේ ඒක ගන්න හොඳට පාසල හදලා තියෙනවා කිංකිණි නඩක් වෙනවා. ඔව් පැලිරක් ගියොත් බොල් සද්දයක් එනවා. ඒක නිසා ආත්ම දෘෂ්ටියෙන් සංතෘප්ත වෙච්ච පිරිච්ච මාන්නයක් ඇති. පිරිච්ච සක්කාය දිට්ඨියක් ඇති මනසට කවුරුහරි තට්ටු කරොත් ඕ ගාල සද්ද වෙනවා. ඒ සක්කාය දිට්ඨිය කැඩිච්ච මාන්නේ කැඩිච්ච කෙනා කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ තට්ටු කරාට බොල් සද්දයක් එන්නේ ප්‍රතිලාව දෙන්නේ නැහැ. මෙන්න ප්‍රතිලාව දීම කියන්නේ සාරම්භ කියන වචනේ. එකට එක කියනවා කියන්නේ. බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා උඹ හැසිරියන් කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ. කවුරුත් ඇවිල්ලා ඔබට තට්ටු කරාට ඒකේ කිංචිනේ නද දෙන්නේ නැහැ. එතකොට ඔබ නිවනේ ඉන්නේ. උඹ ළඟ නැහැ එකට එක කියවනක් වෙන්නේ. සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා අං කැඩිච්ච ගොනෙක් වගේ සමාජයේ හැසිරෙන්නේ අං තියෙන ගොනා අනින්ද හදනවා. අං නැති ගොනා මේ අං කැඩිච්ච තුවාලේ කෙලින්ම මොලේට හිලක් ඇති කරනවා. විස බීජයක් කණෙන් කොණෙන් ගියත් වදින. ඒ නිසා අං අං සහිත ගොනා පුදුමාකාර විදිහට වේදනයි පරිස්සමෙන් හැදෙනවා. පාත්‍රයක් අතර ගත්ත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 මං හැසිරෙන්නේ වතුර වගේ කියලා කියනවා. හඳුන් හේතුවක්, කක්ක හේතුවක් වතුර වතුරමයි වතුර කෙලසෙන්නේ. මේ සුළඟ වගේ මේ විදිහට හැසිරෙට උපදෙස් දීලා තියෙන වෙන මොනවාක් අධිසා නෙවෙයි. බාහිර අනන්තවත් විස බීජ තියෙනවා. මේ විස බීජ තමන් කරා පැමිණෙන තමන්ගේ තෙතමනේ අනුව තමයි. තමන් මේක වියලවල තියාගෙන නම් විස බීජ තිබුණාට ආසාදනය වෙන්නේ නැහැ. ඒ නිසා තෙත පහන් කාලෙක ටෝස් පහන් කාලෙක තිබ්බොත් තෙත පහන් කාලෙ ඉක්මනට නාක් කරනවා.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 හිතවිල්ලට ද්වේෂ කරන්න ගියොත් වේදනාවට ද්වේෂ කරන්න ගියොත් ආනපන නතුණ කියලා ද්වේෂ කරන්න ගියොත් හැම වෙලාවෙදීම මේ වචී දුච්චරිතයේ අඩිය මට්ටම බීජ එන්න පටන් ගන්න නිසා බලනවා ආනමාන ආනපන කරනවා පේනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි සද්දයක් ආවට කමන්නේ ඔක ඇවිල්ලා යයිනේ වේදනාවක් ආවට කමන්නේ ඇවිල්ලා යයිනේ ගියාට පස්සේ මම බොහොම බය පක්ෂව ඊගාව උස්මල් ගන්න බලනවා හිතවිල්ලක් ආවත් එතකොට මේක තාක්ෂණික වශයෙන් මේ විසකන විතක්ක චෛතසිකේ විතක්කේ කියලා කියන්නේ බොහෝ දේවල් දී ඇති විට මොකේටද අවධානය යොමු කරන්න කියන කාරණා. මේ පොඩියෙකුට ඉඟුල් කට ගන්නකොට ඌට ඒක ඔක්කොම රසමස උළු කියලා ඔක්කොම සෙල්ලම් බඩ කියලා ඌ මැදින් ගෙන තිබ්බට පස්සේ ඌ මොකද්ද අල්ලන්නේ? අල්ලපු දේ තමයි අහුවෙන්නේ. ඒ නිසා අපිට කොච්චරක්වත් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අනන්ත අරමුණ එනවා. මේ එකක්ම අල්ලනම නම්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 සම්මා සංකප්ප හොඳ නම් සම්මා වාචා එනවා. මිච්ඡා සංකල්පකම් තියෙන්නේ මොන જાති කරත් එළියට එන්නේ ඒ වෙලාවට ලස්සනට උපමට්ටම් කරලා කතා කරත් ඇතුළත තියෙන මේකයි ඒක හදන්න බුදුහාමුදුරන්වත් බෑ. හැබැයි බුදුහාමුදුරන්ට මේකයි හැදිය යුත්තේ කියලා බණෙන් පෙන්ලා දෙන්න. එයා හැබැයි කියලා දෙන්නවා විවේක වෙලාව. කවදාකවත් නරකයි කේන්ති ගිහිල්ලා දෙබස් බහුබස් වෙන වෙලාවට බහිම්බස් වෙන වෙලාවට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 ඔය කවිය කියවට පස්සේ හිතුවේ මේ රාජ්‍යයට ගැහුවා. ඒක රාජ්‍යයට ගහන එක නෙමෙයි මේ ජාතක කතාවේ තියෙන්නේ. ඒ නායකත්වය කියලා කියන්නේ අපි අර අපාය යමපල්ලෙක් වෙන්න හෝ නිරිසතෙක් වෙන්න ඉස්සලා පුහුණුව. මේ පුහුණු කරුවට පස්සේ යන්නේ එතන තමයි. ඉතින් ඒකෙදිත් ඇත්තටම කියනවා නම් වර්ධිනේ කාය කර්ම වචී කර්ම කර්ම නිසා නෙමෙයි වචී කර්ම නිසා. යෝගාවචරක යෝගාවචර කම පැක ගැනීමේදී මෙතන වෙනස් වෙන්න පටන් ගත්ත දවසේ. වචී දුච්චර්ය හෝ වචී සංඛාර හෝ මේව නැත්තම් බොරුව කියලා මේ ඉස්සතන පරිසවචනේ ඒක පැහැදිලිවම සමාජයට සේවයක් කරන තමන්ට සේවයක් කරන හැබැයි හොඳට මතක තියාගන්න ඒක අමාරුම දෙයක්. අමාරු දෙයක් කියන එකෙන් කිසිසේත්ම අදහස් කරන්න බෑ කියලා. ඉතින් ඒ කරන උත්සාහය තමයි අපි කැලිකට යෑමෙන් කරන්නේ. ගහක් මුලට යෑමෙන් කරන්නේ. ශුන්‍යගාට යෑමෙන් කරන්නේ කතා කරන කෙනෙක් නැති තැනට යන්න කියන්නේ.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 අතිවාක්‍යං තිතික්කි සම්දුස්සීලෝයි බෞද්ධනෝ කියලා බුදු වෙලා බුදු කටින් බුදුහාමුදුර කිව්වේ මම යුතට ගිය ඇති කුසී දුන්නෙන් විහිදීන ඊතල ඉවසා දරාගෙන ඉන්නවා අනුන්ගෙන් ඇහෙන මේ ලුණුවට අපෙන වචන ලුණු දෙයට හැපෙන වචන ඇහෙනකොට මම නිස්සද්ද වෙනවා මොකද බොහෝ දෙනා දුස්සීලයි ඒ දුස්සීලකම පෙන්වන්නේ මේ කෙටේරියෙන් තමයි මේ ඊයෙන් තමයි කාට හරි කොනවා ඒව නිකන් ලුණු දෙයට වගේ දාත හිරි වැටෙනවා බුදුජානන වහන්සේට බුදු වෙලාවත් බේරෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද උන්වහන්සේ අලුතෙන් පව කරගත්තේ නැහැ. නමුත් ලෝකයට කිව්වා අමාරුයි කියන එක. ඒ නිසා අපි මහා කාටවත් තව කෙනෙකුට හිරිහැරයක් වෙන්න ප්‍රාර්ථනා කරන්නත් එපා. අනේ අනික් කට්ටිය මට ඇවිල්ලා හිරිහැර කරාවා කියලා පුළුවන් තරම් මේ විවේකයට තන දීලා කරගෙන යන්න. අපිට තියෙන පින මතු කරගෙන අනික් අයටත් ඒකට ආදර්ශයක් කරගන්න අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.